えっ පටිපදාය අඥානං කුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං කුබ්බාපරන්තේ අඥානං ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඥානං පින්වත්නි අද ධර්ම දේශනාවේදී ප්‍රධාන වශයෙන් අවිද්‍යාව පිළිබඳව විස්තර කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ. අවිද්‍යාව කියනකොට බෞද්ධයෝ නිතරම භාවිත කරන අහන පොතපත බලන සිතන පදයක්. එහෙම වුණත් මේ අවිද්‍යාව කියන එක තේරුම් ගැනීම ඊටාම දුෂ්කර කාරණා. ඒ ගැන අපි පසුව සලකා බලමු අපේ ත්‍රිපිටක ග්‍රන්ථාවලියෙහි විභංග කියන ග්‍රන්ථයට ආයත් කොටසක් අද මාත්‍රකා වශයෙන් තබා ගත්තේ. ඒකේ සරල තේරුම මෙහෙමයි. තත්ථ කතමා අවිද්‍යාව. එහි අවිද්‍යාව කියන්නේ කුමක්ද? දුක්ඛේ අඥානං. දුක පිළිබඳව අඥානය නොදැනීම. දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන මේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අඥානය නොදැන්නේ පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බාපරන්තේ අඥානං අතීත පංච උපාදානස්කන්ධ පිළිබඳව අඥානය නොදැනේ අනාගත පංච උපාදානස්කන්ධ පිළිබඳව අඥානය නොදැනේ ඒ දෙක පිළිබඳවම නොදැනේ ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඤ්ඤාන මේ අවිද්‍යාවත් ත්‍රත්‍යයෙන් සංස්කාර වෙනව ආදී මේ හේතුඵල ධර්මයන් පිළිබඳව අඥානය නොදැනේ මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා විස්තර කරන්නේ අපි ඊළඟට තේරුම් ගැනීමට ව්‍යායාම් කරුමේ අවිද්‍යාව කියන්නේ මොකද්ද අවිද්‍යාව කියන්නේ ඊටාම සියුම් ධර්මයක්. මෝහය කියන්නේ ඒක. මේකේ විරුද්ධ පදය තමයි විද්‍යා කියලා කියන්නේ. මේ අවිද්‍යාව ඊටාම සියුම් ධර්මයක් නිසා ඒක තේරුම් ගැනීම ඊටාම දුෂ්කරයි. කොයිතරම් බණ ඇහුවත් පොතපත බැලුවත් මේක බොහොම දුෂ්කර කාරණයක් තමයි තේරුම් ගැනීම කියන්නේ. මේකට එක හේතුවක් තියෙනවා. දැන් ගොරෝසු කෙලෙස්, සලු කෙලෙස් පවතිනකොට ඊටාම සියොම් වූ අවිද්‍යාව වටහා ගන්න බෑ. සංයෝජන වශයෙන් බැලුවොත් සක්කා දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මේ පහ අර රූප රාග ආදී අනික් පහට වැඩිය ගොරෝසු. ඒ වගේම රාගය, ද්වේෂය ආදී කෙලෙස්. මෙන්න මේ රළු ගොරෝසු කෙලස් හිතේ පවතින නිසා ඊතා සියුම් වූ අවිද්‍යාව වටහා ගැනීම අපහසුයි. දැන් ඇතම් විට භාවනාවක් නොකලත් මට ඒකට හොඳ ආශාවක් හිතුණ මට ඒකට හොඳටම තරහ ගියා කියලා හැම කියන්නේ. එතකොට මේ පුජ්‍යලයා දන්නවා මොකට ආශාවක් ඇති වුණ බව. තරහක් ඇති වෙන බව දන්නවා. කවුරුවත් කියන්නේ මට මෝහය අවිද්‍යාව ඇති වුණා කියලා. මොකද ඒක ඉතාම අප්‍රකටයි. මේ විදිහට මේ ගොරෝසු කෙලස් තිබෙන නිසා සියුම් අවිද්‍යාව අපට වටහා ගැනීම දුෂ්කරයි. අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට නිතරම ගැටෙන්නේ මේ ප්‍රධාන ලොකු අරමුණක් තමයි. පුංචි අරමුණු යටපත් කරලා. දැන් අපි භාවනාවක් කරනවා නම් පොතක් බලනවා නම් ගොරෝණ හඬ ලවුඩ් ස්පීකර් හඬක් එහෙම අපට ඇහුනොත් මේ සේරම යට කරගෙන ඒකට යනවා හිතට. නිතරම ගොරෝසු එකට තමයි හිත ඇදෙන්නේ. ඒවා පාලනය වෙමින් එක අරමුණක් තමයි නිතරම ගන්න. සේරම අරමුණු ගන්නෙ නැහැ. ඒකේ පාලනයක් තියෙන. දැන් ශ්‍රවණ ආධාරයක් දැම්මහම ඇහෙන දේවල පාලනයක් නැහැ. ඕන කෙනෙකුට දාලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් සේරම අඬ ටිකේකට ඇහෙනවා. ස්වාභාවික වශයෙන් පාලනයක් නෑ අපේ ඉන්ද්‍රියන් පාලනය වෙනවා යම්කිසි ප්‍රමාණයකින් පාලනය වෙලා ඒ ප්‍රධාන එකක් එක අරමුණක් තමයි ගන්නේ ඉතින් මේ විදිහට මේ ගොරෝසු රළු කෙලෙස් තිබෙන නිසා ඊටාම සුම් අවිද්‍යාව කියන එක වටහා ගැනීම අපහසු වෙනවා. මේක තරමක් තේරුම් ගන්න පුළුවන් අනුමාන වශයෙන්. අනුමාන කියන්නේ සැකය නෙමේක නුවණක්. ඒකට දේශනාවේ කියන්නේ අන්වයේ ඥානය. අනුමාන ඥාණයෙන් තේරුම් ගන්නට. ඒකට උපමාවක් පෙන්නලා තියෙනවා මෘග පද මලංජන උපමාව කියලා. දැන් මුවෙක් ඇවිල්ලා කළු ගලක් ළඟට ඒ ගලට ගොඩ වෙලා අනිත් පැත්තෙන් බහැලා. ඒකට බුද්ධිමත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ මුවාගේ අඩිපාර දිගේ ගියහම ගල ළඟට යනකම් අඩිපාර තියෙනවා. ගලේ අඩිපාරක් නැහැ. අනිත් පැත්තෙන් බැහැලා ගියාට පාරක් තියෙනවා. මේක හොඳට බුද්ධිමත්ව සලකා බලනකොට මේ මුවා ඇවිල්ලා ගලට ගොඩ වෙලා අනිත් පැත්තෙන් බැහැලා ගියා කියලා තේරුම් ගන්නට පුළුවන්. අනුමාන ඒ වගේ මේ රාගය, ද්වේෂය ආදී කෙලෙස් හිතේ බලපවතිනකොට මතු වෙනකොට ඒව හොඳට වැටහෙනම මේ දෙක අතරේ අවිද්‍යාවක් තියෙනවා කියලා අනුමාන ඥාණයෙන් තේරුම් ගන්නට පුළුවන්. දැන් අපට භාවනාවේදී රාග සිතෙවිලි ආවත් එක සිතෙන් අල්ලාගෙන මෙනෙහි කරන්නට ද්වේෂ සිතුවිලි ආවත් ඒකත් මෙනෙහි කරන්න නමුත් අවිද්‍යාව මෙනෙහි කරන්න සමතෙක් නැහැ. මේක ඊටාම සියුම් ධර්මයක් නිසා. මේ අනුම අපේ හිතේ පහළ වෙන විවිධාකාර ගොරෝසු රළු දඩම්බර කෙලස් නිසා ඊතා සියුම් වූ අවිද්‍යාව අපට වටහා ගැනීමට අපහසුද මේ අවිද්‍යාවේ අර්ථ කීපයක් තියෙනවා ඒක තේරුම් ගැනීමට විවිධ අර්ථ තියෙනවා ඒ අනුව බලනකොටත් යම්කිසි ප්‍රමාණයකින් අවිද්‍යාව කුමක්ද කියලා තේරුම් ගන්නට පළවෙනි අර්ථය තමයි අන්ධකාරාර්ථය දැන් අපි නිතර කියනවා අවිද්‍යාන්ධකාරය මෝහාන්ධකාරය ක්ලේශාන්ධකාරය කියලා. එහෙම වුණත් සමහර විට අතම් කෙනෙක් නොදන්න පුළුවන් මේ අන්ධකාරය කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ මාංශ චක්ෂුෂය කියන්නේ ඇස පිළිබඳව විස්තර කරන තැන චූල නිर्देशයේ චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා එකක් පෙන්වලා තියෙනවා. කාරණා හතරකින් යුක්ත වූ අන්ධකාරය. එම් මහා වනාන්තරයක් මැදදී. මහා වනාන්තරයක් මැද වුණාම දවල්ටත් තියෙනවා අඳුර. ඊළඟට රාත්‍රියේ මධ්‍යම රාත්‍රිය වී 12ට එකට වෙනකොට වඩා අන්ධකාරයි. තුන්වෙනි කාරණය මාස පොය දවසක් වේ. මාස පොය දාටත් සඳ නැති නිසා බොහෝ අන්ධකාරයි. ඊළඟට හතරවෙනි කාරණය අහසේ අඳුර වලා නැගිලා තද වර්ෂාව පවතින. එතකොට මහා වනයක් මැද වීම මධ්‍යම රාත්‍රිය වීම මාස පොය දවසක් වීම සද වර්ෂාව පැවතීම කියන මේ காரணා හතර මේ காரணා හතරෙන් යුක්ත වුණාම වටහා ගන්න පුළුවන් මේ වනාන්තරයක් මැද කොයිතරම් ඝනාන්ධකාරයක් පවතිනවද කැටි කපන්න තරමට ඝන අන්ධකාර. ඒ මහා වනාන්තරයේ වද තනි වුණ කෙනෙක්. ගස්වල හැපෙනම, ගල්වල හැපෙනම, ප්‍රපාතවල වැටෙනම, අටු අකුල්වල පටලැවෙනම, විසගෝර සර්පයන්ට අසු වෙනවා මේ විදිය මහා විනාශයක් ගැන. ඒ වගේ තමයි මේ ප්‍රතග්ජනයන්ගේ මනස හිත ප්‍රතග්ජනයෝ මේ අවිද්‍යා නැමැති අන්ධකාරයට හසු වුණා. නොඑක වරදි දුස්ති නැමැති ගස්කල් වල හැපෙනම ක්‍රෝධ උපායාස නැමැති මේ ප්‍රපාත වල වැටෙනවා. නොඑක කෙලස් නැමැති කටු අකුල් වල පටලැවෙනවා. නොයෙක් කෙලස් නැමැති මේ විසගෝර සර්පයන්ට හසු වෙනවා. මේ විදිහ මහ විනාශයක් වෙනවා. ඒ නිසා මේ අවිද්‍යාව අන්ධකාරයක් හැටියට පෙන්වලා කියනවා. අර කලින් කියාපු හැටියට ඒ සතරාකාරයෙන් අන්ධකාර වුණාම මොනම කෙනෙකුට අත්යකට හසු වුණ කෙනෙකුට පාරක්කට හොයාගන්නට බැහැ මහ විනාශයකටපත් වෙනවා. ඒ වගේ සත්වය මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයට හසු වුණාම ක්ලේශාන්ධකාරයට මහා විනාශයකටපත් වෙනවා. මේක තමයි අවිද්‍යාවේ තියෙන අන්ධකාරාර්ථය. ඊළඟට මේ අවිද්‍යාවේ තියෙනවා තව ප්‍රධාන අර්ථයක් සත්‍ය වහලා අසත්‍ය මතු කරලා දෙනවා. මේක තමයි මේ සත්‍යයන්ට බේරෙන්නම බැරි අර්ථය තමයි. අවිද්‍යාවෙන් කරන්නේ මොකද? සත්‍ය වහනවා. වහලා හිටන් අසත්‍යක් මතු කරලා දෙනවා. එතකොට මේ සත්‍යය සංහාම සම්බන්ධ වීමෙන් අර මතකොල්ල දුන්න අසත්‍යයේ ඇලීමටපත් වෙනවා. මේකෙන් තමයි බේරී ගන්නට ඉතාමත්ම දුෂ්කර. මේකට පුංචි උපමාවක් තියෙනවා. මේ අශ්වය වේලිච්ච තනකොළ කන්නේ නැතිකොට උන්ගේ ඇහැට දානමලු කොළ පාට කණ්ණාඩිය. ඒ කොළ පාට කණ්ණාඩිය දැම්මහම ඒ අශ්වයින්ට පේන්නේ මේ තනකොළ හොඳ නිල් තනකොළ වගේ. මෙතන ඇත්ත මොකද්ද? වේලිච්ච තනකොළ. අර ඇහැට දාපු කණ්ණාඩිය නිසා මේ ඇත්ත වැහිලා ගියා. ඇත්ත වැසීම පමණකුත් නෙවෙයි. අසත්‍යක් මත කළා දුන්නා. මේ වේලිච්ච තනකොළ නිල් තනකොළ කියලා මත කළා දුන්නා. අවිද්‍යාවෙන් කරන්නේ මෙන්න මේ විදිහේ කක්කා. සත්‍ය මහලදානම අසත්‍ය මතු කරලා තිබෙනවා. එතකොට මේකට තණ්හාමත් නිතරම සම්බන්ධ වෙනවා. ඒ මතු කරලා දුන්නු අසත්‍යයෙහි ඇලීමට බැඳීමටපත් වෙනවා. මෙන්න මේකෙන් තමයි සත්‍යයන්ට ගැලවී ගන්නටම බැහැ. දැන් අපි නිතරම කතා කරන පංච උපාදානස්කන්ධ අපි ඒකට සරල වශයෙන් ජීවිතය කියනවා. මේ පංච උපාදානස්කන්ධේ සත්‍යතාවය මොකද්ද? නිතරම වෙනස් වෙනවා අනිත්‍යයි. ඒ වෙනස් වීම නිසාම දුකයි. කාටත් වැටහෙනවා මේ මනුෂ්‍ය ලෝකේ ජීවිතයක් ලැබීම වුණත් වැඩි වශයෙන්ම දුක තමයි ප්‍රකට වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේත් වදාළා තියෙනවා කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. මේක තමන්ගේ වශයෙන් පවත්වා ගන්නට බෑ අනාත්මයි. ඊළඟට මේක කෙස්ලම් නිදත් ඒ වගේම සෙමසතු මල මුත්‍රාදී අපවිත්‍ර දේවල් වලින් තමයි හැදිලා තියෙන්නේ. මෙන්න මේක තමයි පංච උපාදානස්කන්ධයේ ජීවිතයේ නියම අත්‍ය තත්ත්වය. මේක අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි. මෙන්න මේ අත්‍ය තත්ත්වය මේ අවිද්‍යාවෙන් වහලා දානවා. වහල මොකද කරන්නේ? අසත්‍ය මත කොල්ලක. මේක නිත්‍යයි සුඛයි ආත්මය Tamanට ඕන හැටියට පවත්වා ගන්න පුළුවන් සුභයි කියලා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ජීවිතය අවිද්‍යාවෙන් මොකද කරන්නේ? නිත්‍ය සුඛ ආත්ම සුභ කියලා. මේ අසත්‍යයක් මතු කරලා දෙනවා. එතකොට මේ අසත්‍ය මත කරලා දුන්න ජීවිතයේ පිළිබඳව සත්‍ය ඇලීමට බැඳීමටපත් වෙනවා. දැන් අපට දැක ගන්නටත් පුළුවන් වර්තමාන කාලයේ වුණත් මේ ජීවිතය ලස්සන කරන්න කොයිතරම් විකෘති කරනවද? කෙස්තිකට කොයිතරම් විකෘති කරනවද? ඒ වගේම නොයෙක් ඇඳුම් පැළඳුම් නොයෙක් විලාසිතා ඒ වගේම නොයෙක් වර්ණ පාට ගාලා නියපොතු තොල් ආදි තැන්වල මේ කෙස්සලත් නොයෙක් වර්ණ ගාලා එක එක පාට කරලා විවිධ ඇඳුම් ඇඳලා බලන්න කොයිතරම් දේවල් කරනවද මේ අසුබ වූ ජීවිතයට අනිත්‍යෝ දුක්ඛෝ අසුභෝ අනාත්මෝ ජීවිතයට මේ තරම් දේවල් කරමින් ප්‍රීති ප්‍රමෝදයටපත් වෙන්නේ මොකද? අවිද්‍යාවෙන් ඒක සත්‍ය වහලා අසත්‍ය මතු කරලා දුන්නා. අර අශ්වයෝ වේලිච්ච තනකොළ නිල් තනකොළ කියලා සතුටෙන් කන්න වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියන தත්ත්වයේ පවතින ජීවිතය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් අරගෙන මේ ප්‍රත්‍යඥය සතුටට ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා ලොකු වින්දනයක් ලබනවා කොට මෙන්න මෙතන ක්‍රියා කරන්නේ අර කියන ලද අවිද්‍යාව තමයි. සත්‍ය වහලා අසත්‍ය මතු කරලා දෙන. ඊළඟට මේ අවිද්‍යාවේ තියෙනවා පූර්වාංග මාර්ගය කියලා තව එකක්. පූර්වාංගම කියලා කියන්නේ පෙරටු යනවා කියන්නේ. අවිද්‍යා භික්කවේ තුම්බංගමා අකුසලාණං ධම්මාණං අන්මදේව අහිරිකං අනොත්තප්පං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මහණෙනි සියලු අකුසල ධර්මයන්ට අවිද්‍යාව පූර්වාංගම වෙනවා. ඒ වගේම පවට භය ලැජ්ජාව නැතිකම කියන අහෙරික අනුත්ප්ප දෙකත් ඒ අනුවම යනවා කියලා දේශනා කළා කියලා. එතකොට යම්තරම් අකුසල ධර්මයන් සිද්ධ වෙනවා නම් ඒ සේරම සිදුවීමේදී පෙරටුව ගමන් කරන්නේ අවිද්‍යාව. අහෙරික අනුත්ප්ප කියන මේ දෙකත් පවට බය ලැජ්ජාව නැතිකම. ඒ අවිද්‍යාව එක්කම ගමන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. පූර්වාංග මාර්ගය. හරියට මේ අන්ධයට කන වැලවයි. අන්ධයෙක් ඉන්නවා දැසම පේන්න උත්පත්තියෙන්ම මේ අන්ධයාට කනවැල අල්ලනවා කියලා වැඩක් තියෙනවා. හැරමිටියක් වගේ එකක් අරගෙන එක කෙරෝලක් දෙනවා අන්ධයාට අල්ලගන්න. අනික් කෙලවර මේ ඇස්පේන පුජ්‍යලයා අල්ලගන්න. දැන් මේ සැර යටියේ එක්කොණක් අල්ලාගෙන ඇස්පේන පුජ්‍යලයා ඉදිරියෙන් යනවා. අන්ධයා අනික්කොනල්ලාගෙන පසපස යනවා. අර අස්පේන බොජ්ජලයා සැර යටියේ කොනල්ලාගෙන ඉදිරියෙන් යන්න වගේ සියලුම කුසල ධර්මයන් විෂයේ අවිද්‍යාව පූර්වාංගම වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පෙරටුව යනවා. හැම අකුසලයකදීම අවිද්‍යාව පෙරට වෙනවා පූර්වාංග මේ අවිද්‍යාවේ තියෙන පූර්වාංගම අර්ථය තවත් එක එක ධර්ම වලට බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව උපමා කරලා තිස්ස සූත්‍රයේ තිබ්බෝ වනසණ්ඩෝතිකෝ තිස්ස අවිද්‍යායේතං අධිවචනං චිත්තස්සය මේ ඝන සැරේට වැවුන වනල හැබ කියලා කියන්නේ අවිද්‍යාවට කියන නමක් කියලා උපමාවෙන් වදාවා. දැන් සමහර වනාන්තර තියෙන උඩින් වැහිලා අතු වලින් යට එලිමහන. මේක එහෙම එකක් නෙමෙයි. ළඟ ළඟ ඝන සැරේට පුංචි ගස් ආදී වැවිලා කාටවත් ඒක ඇතුළේ යන්නවත් පුළුවන් කමක් අනේ ඝනසරේට වැවුණ වනලහබක් වගේ තමයි අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ උපමාවෙන් ඒ ඝනසරේට වැවුණ වනාන්තරයක් මැද්දට වුණාම යන්නේ එන්න බෑ. වල්මත් වෙනවා මගක් කොටක් හොයාගන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ ඝනසරේට වැවුන වනලහබක් වැනි අවිද්‍යාවට අතුණහා මේ සත්වයෝ වල්මත් වෙනවා. පාරක් යටක් යන්න හම්බ වෙන්නේ නැහැ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ අවිද්‍යාව ඝන ශරීරයට වැහුණ වනල හැබකට උපමා කරලා තියෙනවා. ලංගීති කෝ බික්කු අවිද්‍යාවේතං අධිවචනං මේ වම්මික සූත්‍රය කියලා. මේ ලංගී කියලා කියන්නේ අවිද්‍යාවට නමක් කියලා. ඒ වම්මික සූත්‍රයේ කරුණු රාශියක් තියෙනවා. අර පොළොව සාරණ කොට ලැබෙනවා ලංගි කියන එක. මොකද්ද මේ ලංගී කියලා කියන්නේ? මේ දොරට හරහට දාන පොල්ලට කියනවා එනවා. කණයම කියලා කියනවා. දැන් නම් නැහැ. ඉස්සර තිබුණ අය ගෙවල් වල දොර වහලා උළුහම කණු දෙකේ යකට පඩම් දෙකක් නවලා සවි කළා මේ අතරට හරහට පොල්ලක් දානවා ආරක්ෂාවට. ඒක තමයි මේ ලංගි කියලා කියන්නේ. ඒ gedara දොරක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. රජ්ජුරෝ ආශය කරන නගරයේ වටේම තාප්ප දාන ඊළඟට දියාගල් දාන ඒ නගරයට ඇතුල් වීමට පිටවීමට දොරුත් සමන දොරටු එකක් හෝ දෙකක් තබන මේ දොරටුව මේ සවස් කාලයේ වසා දමන විශාල දොරටු කුඩායම නෙමෙයි වහලා හිටන් ඒකේ අතුල් පැත්තෙන් විශාල පොල්ලක් හරහට දානවා. අන්න ඒක තමයි ලංගි කියලා කියන්නේ. මේ විදිහට දොරමහලේ හරහට පොල්ලක් දැම්මහම මේ නගරය ඇතුලේ ඉන්න කාටවත් එළියට යන්න බෑ. ඒ වගේ අවිද්‍යාව නම් මේ හරස් වෙනහම හිතේ කෙසේවත් ප්‍රඥාවට මතු වෙන්න හැටියක් නෑ. ලෞකික ලෝකෝත්තර ප්‍රඥා මතු වෙන්න මොකද මේක වහලා දාලා. අවිද්‍යාවෙන් වහලන්නේ. අර නගරේ ඉන්න මිනිස්සුන්ට එළියට එන්න බැරුවා වගේ මේ අවිද්‍යා නැමැතිකට හසු වුණාම ප්‍රඥා ලෝක වශයෙන් එලිමහන්ට එන්න බෑ. ඒ නිසා අවිද්‍යාව ලංගී කියලා මේ ඒ දොරට දාන හරහට ඒ පොල්ල මගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමා කළා. ඊළඟට තව තැනක උපමා කළා තියෙනවා මේ හිස වගේ. අවිද්‍යා මුද්ධාති ඥානාය. මේ අවිද්‍යාව කියන එක හිස කියලා දැනගන්න. හිස කියනකොට ඕනම කෙනෙකුට වැටහෙනවා මේ අපේ ශරීරයේ ප්‍රධානම කොටස. හිස නැතිනම් ජීවත් වෙන්න බැහැනේ. ඉතින් හිස තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට අවිද්‍යාව තමයි ප්‍රධාන. අපේ සියලු කටයුතු වලට අපේ ජීවිතයට හිස ප්‍රධාන වෙන්න වාගේ අවිද්‍යාව තමයි ප්‍රධාන මුදුන හිස කියලා කියන්නේ අවිද්‍යාව. මේ විදිහට අවිද්‍යාව හිස හැටියටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඊළඟට මේ අවිද්‍යාව නිසා සංස්කාරයන් ඇති වෙනවා කියලා නිතර අහන්න ලැබෙනවා. මේ අවිද්‍යාව පිළිබඳව තවදුරටත් තේරුම් ගැනීමට මෙතෙන්දී අපි සංස්කාරත් සම්බන්ධ කරගන්නට ඕන. එතකොටයි හොඳට වැටහීම ඇති වෙන්නේ. අවිද්‍යාවෙන් සංස්කාර ඇති වෙනවා. ඒ වගේම සාවිදියකින් බලනකොට මේ කර්ම ඇති වෙනවා විපාක ඇති වෙනවා. මේ දෙක සිදුවීමට ප්‍රධාන වෙන්නේ අවිද්‍යාව. දැන් අපි අතීත ජාතිවලදී කරන ලද කුසල කුසලයන් නිසා අද වර්තමානයේ මේ පංච උපාදානස්කන්ධයක් ජීවිතයක් ලබලා. එහෙම ජීවිතයක් ලබලා අපි නිකම් ඉන්නේ නැහැ. තව තවත් කුසල කුසලයන් රැස් කරනවා. ඒ රැස් කරන කුසල කුසලයන්ට මතු නැවත පංච උපාදානස්කන්ධයක් ලැබෙනවා. එතනත් කරන්නේ මොකද? කුසල කුසලයන් රැස් කරනවා ඊළඟට තවත් පංච උපාදානස්කන්ධයක් ලැබෙනවා. මේකේ කෙලවරක් නැහැ. අඹ ඇටයකින් අඹ ගහක් හැදෙනවා ඒකෙන් නැවත ගෙඩි හැදෙනවා. ඒකෙන් තවත් අඹ ගස් හැදෙනවා. ඒකෙනුත් ගෙඩි හැදෙනවා. ඒකෙනුත් ඒ ගෙඩි වලිනුත් තව අඹ ගස් හැදෙනවා. මේ විදිහට මේ අඹ පරම්පරාවම යනවා. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව කම්මා පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවත් කර්මයෙන් විපාක ලැබෙනවා. විපාක ලබාගෙන ඊළඟට ආයේ කර්ම රැස් කරනවා. කර්මයෙන් පුනර්භවය ලැබෙනවා. මෙන්න මේ විදිහට ආයේ ලෝකේ පවතින්නේ කියලා කියනවා. අපි දැන් ත්‍රිජු රේඛාවක් අන්දොත් අපට පුළුවන් මේක දෙකලවර හොයාගන්න. කවාකාර රේඛාවක් අන්දොත් මේකේ කොනක් කෙලවරක් නැහැනේ. ඒකයි මේ සංසාරේ කෙලවරක් නැහැ කියන්නේ. අපි කවාකාර රේඛාවක් ඇඳලා මේක ලියනවා කර්මය විපාකය ආයු කර්මය ආයු විපාකය ආයු කර්මය ආයු විපාකය මේ වටේටම ලියනවා බලන්න එතකොට චක්‍රයක් නේ ලැබෙන්නේ කර්ම විපාක චක්‍රයක් ඒක තමයි මේ විස්තර කරලා තියෙන්නේ කම්මා විපාකාවත්තන්ත කර්මයෙන් විපාක ලැබෙන විපාකෝ කම්ම සම්භව විපාකය ලබාගෙන ආයි කර්ම රැස් කරනවා කම්මා පුනබ්භවෝති කර්මයෙන් නැවත පුනර්භවයක් ලබනවා මෙන්න මේ විදිහටයි ලෝක පැවැත්ම මේ කර්ම විපාක ගැන තේරුම් කරගන්නයි මේ කාරණාව කියලා දෙන්නේ ඊළඟට මේ අවිද්‍යාව මුල් කරගෙන සංසාර චක්‍රය දේශනා කළා කියනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණ විස්තර වෙන තැන්වල සංසාර චක්‍රයේ අරසින්දලෝයෙන් අරහං කියලා කියනවා. අර කියන්නේ ගරා මේ සංසාර නැමැති චක්‍රයේ අරසින්දලු බැමින් අරන් උපමාමේ හැටියට මේ පංච උපාදානස්කන්ධය රත්නයකට උපමා කරනවා රත්නය කියන්නේ පංච උපාදානස්කන්ධ මේක දිග ගමනක් යනවා මේ පංච උපාදානස්කන්ධය නැමැති රත්නය මේකේ රෝධ දෙකක් තියෙනවා මේ රෝධ දෙකේ උපකාරයන් තමයි පංච උපාදානස්කන්ධ නැමැති මේ රත ඉදිරියට ඇදෙන. අපි කරත්තයක් කියලා හිතාගත්තොත් තෝරා ගැනීම ලෙහෙසි පහසු. ඒකට තියෙනවා රෝධයක් චක්‍රය කියලා අපි කියනවා. චක්‍රය රෝධය කරත්ත රෝධය කියලා ගත්තාම ඒකේ වටේට තියෙනවා රවමක් පට්ටම තියෙනවා තමත් ලී වලින් හදලා තියෙනවා ඒකට කියනවා වක්කටු කියලා මේම වටේ රවමක් තියෙනවා නිම් වලල්ල කියලා ඒකට කියනවා ඊළඟට මේකේ මැද තියෙනවා රත් රෝදේ මැද අඟල් 7-8ක බෙස් කම්බය ඇත ලී කඳක් ඒකට කියන්නේ බොස් කෙඩිය කියලා මේ රෝදේ මඟ වටේට තියෙන දී වලින් පොළේවට කියන්නේ ගරාදි. දැන් උපමාව හැටියට නම් ගරාදි 10ක් කියලා. මේ ගරාදි 10 පිටපැත්තෙන් අර නිම්මලල්ල කියන වටේ රවුමට රවුමේ අර වක්කතු කියන ඒවා හිල් විදලා ඒ පැත්තෙන් සවි කරලා තියෙනවා වටිනවා. ඊළඟට අර මැද පොන්ති ලී කඳේ හිල් විදලා ළඟ ළඟ හිල් විදලා මේ 10 මේ පුංචි ලී කඳට බොස් ගෙඩියට සවි කළා කියලා. මෙහෙම තමයි මේ රතය අරත්ත රෝදේ හැදෙන්නේ. මේ චක්‍රය තමයි යන්නේ දිගටම කෙලවරක්. දැන් බුදුරජාණන් වහන්සේ බොමැඩදී සංසාර චක්‍රයේ අරසින්ද ධම්ම කියන්නේ මෙහෙමයි. මේ චක්‍රයේ අර වටේට තියෙන නිම්වලල්ල කියන රවම තමයි ජරාම. මැද තියෙන බොස් දෙඩිය තමයි අවිද්‍යාව. වටේට තියෙනවා ගරාදි 10ක්. සංස්කාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති කියලා. මේ ගරාටි 10ක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සංසාර චක්‍රයේ තමයි ගරාදි කඩලා බිඳගන්නේ. ලිංගක් කල්පනා කරලා බලන්න මේ ගරාදි 10ම කඩලා දානවා. එතකොට අර වටේ රවුම නිම්බලල්ල කියන එකනොත් වෙන්නේ. මද බොස්කෙඩිය කියන එකනොත් වෙන්නේ. අර වටේ රවුම වෙන පැත්තට. මැද බොස් ගෙඩිය වෙන පැත්තට. ගරාදි 10 වෙන පැත්තට. එතකොට මේ චක්‍රයට නැවත ගමන් කරන්න බෑ. එක අඟලක්වත් එහාට යන්න. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ සංසාර නැමැති චක්‍රයේ අරසින්ද ධම්මක. ජරා මරණ නැමැති අර වටේ රවම නිම්වලල්ල ඇති අවිද්‍යා නැමැති බොස් ගෙඩිය ඇති සංස්කාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති කියන මේ ගරාදියක් සංසාර චක්‍රයේ බුදුරජාණන් වහන්සේ සිඳ බින්ද දැම්මා මේ විදිහට මේ අංග වලින් අංග 12ත් එක්ක අවිද්‍යාව මේක මුල වෙනවා බොස් ගැඩිය තමයි මුල. අනේ සංසාර චක්‍රය තමයි සිඳ දමන්නට ඕන. ඉතින් මේ ආකාරයට මේ සසර ගමන චක්‍රයක් හැටියට තමයි උපමාවට දේශනා කරලා තියෙන්නේ. ඊළඟට අපි මුලින්ම අපි ගත්තු මාත්‍රකාවට බහින්නට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං කුබ්බාපරන්තේ අඥානං ඉදම් පච්චේතා පටිච්ච සම්පන්නේසු ධම්මේසු අඥානං කියන්නේ අට ආකාර තැනක අඥානේ ඉතින් මෙතෙන්දී අපි සම්බන්ධ කරගන්න ඕන මේක තේරුම් ගැනීමට මේ අවිද්‍යාව නිසා ඇතිවෙන සංස්කාර පිළිබඳ. නිතරම කියවෙනමනේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියලා. ඒ නිසා අපි මේ සංස්කාර ගැනත් මේ අවස්ථාවේ ටින්ගක් තේරුම ලබා ගන්නට ඕන. අවිද්‍යාව නිසා අතිරණ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනංජාභි සංඛාර කියලා තුනක්. පුඤ්ඤාභි සංඛාර කියන්නේ පින්. කාමාවචර කුසල් 8යි පංචම ධාන ක්‍රමයේ හැටියට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියන මේ ධාන කුසල් පහයි. මේ ටිකට කියනවා පුඤ්ඤාභි සංඛාර. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ අකුසල්. ලෝභ මූලික අකුසල් සිත් 8ක් තියෙනවා. ද්වේෂ මූලික දෙකක් තියෙනවා. මෝහ මූලික දෙකක් දෙකක්. මේ අකුසල් සිත් 12ට කියනවා අපුඤ්ඤාභි සංඛාර ඊළඟට ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේම සංඥා නාසඤ්ඤායතන කියලා මේ අරූප ධානක සංසිත් හතරක් ඒකට කියනවා ආනංජාභි සංඛාර කියලා. මේ අවිද්‍යාව නිසා පහළ වෙන්නේ මෙන්න මේ සංස්කාර තමයි. එතකොට මේ දේශනාවේ හැටියට දැන් දුක්ඛේ අඥානං ආදී විස්තරේ හැටියට අපි ටිකක් සලකා බලන්නට ඕන. දුක්ඛේ අඥාන. දැන් මනුස්ස ලෝකේ පංච උපාදානස්කන්ධයක් පහළ වීම දුක බව බුදුරජාණන් වහන්සේ වදාරනවා. නමුත් මේ බුද්ධලයා මේ මනුෂ්‍ය ලෝකේ ලබන පංච උපාදානස්කන්ධය දුකක් බව තේරුම් ගන්න. අඥානං කිව්වේ ඒක. ඒ ගැන නුවණ නැ තේරුම් ගන්න දුකක්. ඊළඟට දිව්‍ය ලෝක හයත් පංච උපාදානස්කන්ධ තමයි ලැබෙන්නේ. මනුෂ්‍ය ලෝකේ තරම් නැතුවට ඒකේ ත්‍රිය විප්‍රයෝග ආදී දුක් තියෙනවා. කොහොම හරි මේ ලෝකේ කොහේ හරි පංච උපාදානස්කන්ධයක් ලැබුණා නම් ඒක දුකයි. දැන් මේ පුජ්‍යලයා දුක පිළිබඳව අඥානය ප්‍රහාණය වෙලා නැති නිසා මේ දිව්‍ය ලෝක 6 මනුෂ්‍ය ලෝකයේ කියන මේ ලෝකවල ඉපදිලා සැප විඳීමට අන්න පුඤ්ඤාභි සංස්කාර රැස් කරගන්න. කාමාවචර කුසල් සිත් අටම කරනවා මොනවටද? දිව්‍ය මනුෂ්‍ය වශයෙන් සැප ලබන. ඒ සැපය කියන එක දුකයි කියන අය පිළිබඳව තියෙන අඥාන තේරුමක් මේ දුක්ඛේ අඥානං නිසා සංස්කාරයන් ඇතිද නැහැ ඊළඟට අර ධ්‍යාන සිත්වලින් බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන්නට පුළුවන්. බ්‍රහ්ම ලෝකවල මනුෂ්‍ය ලෝකේ වගේ දුක් නැහැ. නමුත් ඒකත් දුකටම තමයි ඇතුළත් වෙන්නේ. මේ අරූප භවයට ගියත් කුසල බලයෙන් අරෝප භවයට ගියක්. පුනා ගච්ඡanti දුක්ගති. කාම රූප ගතින් ගතා පුනා ගච්ඡanti දුක්ගති නැවත දුගතියට. ඒ වගේම තමන්ගේ ශරීරයෙන් ආලෝකය විහිදුණු මහානුභාව සම්පන්න දෙවියෝ ඒකෙන් මිදිලා හිරලාට මේ කන මැදිරියන් වන්නේ සතුන් කෙනෙක්. ඒ නිසා ඒවත් ස්ථිර සදාකාලික සැපයක් ඇති එකක් නෙමේ දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. විපරිණාම දුක තියෙනවා. අර දුක්ඛේ අඥානං කියනකොට මේ බ්‍රහ්ම ලෝකයේ තියෙන දුක මේ තනත්තාට වැටහෙනවා. දුක්ඛේ අඥානං ඒක නොදැනීම නිසා සැපයක් ඇතිවෙත ගන්නවා. අරගෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කියන මේ ධානා කුසල් සිත් එකතු කරගන්න. එතකොට අවිද්‍යාව නිසා සංස්කාරය පුඤ්ඤාවි සංස්කාරය ඇති වෙනවා. ඊළඟට දැන් මේ ලෝකෙත් දිව්‍ය ලෝකයක් තියෙන්නේ කාම ලෝක නිසා කාම ආස්වාදය. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම කියන මේක. මේවා ආස්වාද විඳින. යංකෝ භික්කවේ මේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජත සුඛං සෝමනස්සං අයං කාමානං ආස්වාද. මේ පංචකාම වස්තුන් නිසා සුවයක් සුඛයක් ඇති වෙනවා නම් සතුටක් ඇති වෙනවා නම් ඒක තමයි මේවැය තියෙන ආස්වාද වින්දන මේ කාම ආස්වාදය කාම වින්දනය ලබා ගැනීම සඳහා කොයිතරම් පාප ධර්මයන් කරනවද සතුම් මරණය හොරකම් කරනවා මේ දුරාචාරය දෙනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා තව නොඑක් අපරාධ කරනවා නොඑක් දූෂණ කරනවා මේ ඔක්කොම කිරීමේදී මොකද වෙන්නේ අර අපුඤ්ඤාභි සංඛාර තමයි රැස් වෙන්නේ ලෝභ මූලික අකුසල් සිත් 8යි. දේශ මූලික දෙකයි, මෝහ මූලික දෙකයි. මේ වින්දනේ පසපඳ හඹා ගිහින් නැහිතං මේ අපුඤ්ඤාභි සංඛාර රැස් කරගන්න. මොකද මේ දුක්ඛේ අඥානයි. මේ පංච කාම වස්තු කොහෙද තියෙන්නේ පංච උපාදානස්කන්ධය මේක දුකයි මේක දුක බව දැනුමක් නැහැ අවබෝධයක් අර දුක්ඛේ අඥානයේ නිසා පස්පව දසස්වල් කරමින් අපුඤ්ඤාභි සංඛාර රැස් කරගන්න මේ අවිද්‍යාව නිසා සංස්කාරයන් පහළ වෙනවා ඊළඟට තර ආකාසානංචායතනාදී අරූප ධාන හතර මේවා උපදවගෙන අරූප ධාන වලට ආයති බ්‍රහ්ම ලෝක හතරේ උපන්නාම අති දීර්ඝ කාලයක් අවශ්‍ය. මනුෂ්‍ය ලෝක වාගේ දුකක් නැහැ. ධානයකට සමවදින වාගේ හොම ඉන්නේ. නමුත් මේක කෙලවරක් නැහැනේ. ඒ ආවිෂ ඉවර වෙච්ච ගමන් නැවත මෙහෙ එන්නට ඕන. මේ අපි නම් වශයෙන් දීර්ඝ හැටියට ප්‍රකාශ කළත් ඒකේ ලෝක ජීවත් ඉන්නේ එක්කෙනාට මෙච්චර කාලයක් විනාඩි 10ක් 15ක් ගියා වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා මේ කොහෙල උපන්නත් වෙන්නේ ලැබෙන්නේ දුක තමයි. මේ දුක්ඛේ අඥානං කියලා මේක නොදැනීම නිසා දුක්ඛ සමුදය අඥානං එකත් මේකටම සම්බන්ධ වෙනවා. මේ නොදැනීම නිසා ඒ බඹලව ඉපදීමට ආකාසානං ආදී මේ ධාන උපදව ගන්නවා. ඉපදීලා හේ උපද දෙනවා. දුක්ඛේ අඥානං කියන්නේ මේක තමයි. දුක්ඛ සමුදය අඥානං කියන එකත් මේකටම සම්බන්ධ වෙනවා. ඊළඟට දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥාන දුක නැති කර ගැනීම පිළිබඳව තියෙන අඥාන නොදැනීම ඒ දුක නැති කර ගන්නා මඟ පිළිබඳව තිබෙන නොදැනීම මේ නොදැනීම නිසා එදා බුද්ධ කාලේ නොඑක ආකාර වැරදි මාර්ගවල ගමන් කරනවා. සුනක වෘත්ත, අජ වෘත්ත, ගෝ වෘත්ත කියලා මේ වගේ වෘත්ත මේ පිළිපදිනවා. එතකොට මේක වැරදි මාර්ගයක්. ඒකෙන් නිරෝධය ලැබෙන්නේ නැහැ. එතකොට මේ අය නිරෝධය මාර්ග කියන දෙක පිළිබඳව අඥානය නිසා මේක කරන්නේ. ඒ වගේම සමහරු හදා වූ තියෙන තැනක සතර පැත්තෙන් ගිනිකට වළන අතරක් ගහගෙන මැද ඉඳලා කෙලස් මේක තමයි නිරෝධයට මාර්ගය. එතකොට නිරෝධය පිළිබඳවත් මාර්ගය පිළිබඳවත් මෙතන තියෙන්නේ අඥානය. තව ඉතින් කටුමැස්ස දපනවා කියලා එකක්. තනි කකුලෙන් එන්නම කියලා එකක්. නිර්වත්ත ඉන්නවා කියලා මේ විදිහ විශාල ප්‍රමාණයක්. ඒක හොඳ පැත්තක් තිබුණා. සතුම් මැරීම හොරකම් කිරීම ආදී මේ වෑන් වෙන් වෙලා නිගණ්ඨනාථ පුත්‍ර වගේ ඒ අය ඒක මාර්ගයට ගන්නවා. ඒ අයන මාර්ගයෙන් Nirodheට පැමිණෙන්න පුළුවන්. නමුත් මේ මාර්ගය අරගෙන තිබෙන මාර්ගය වැරදි. මේ විදිහට දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං කියන මේ දෙක නිසා අර විදිය නොයෙක් වැරදි මාර්ගවල ගිහිල්ලා Nirodhe හොයයි. අන්තිමට මොකද වෙන්නේ? ඒ අයටත් ලැබෙන්නේ මේ දුකෙන් පිරුණා වූ පංච උපාදානස්කන්ධය. දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං කියලා තිබුණේ ඒකයි. ඊළඟට පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං පුබ්බාපරන්තේ අඥානං අතීත පංච උපාදානස්කන්ධ පිළිබඳව තිබෙන අඥානය නොදැනේ. ඒක ප්‍රහාණය වෙලා නැහැ. අනාගත පංච උපාදානස්කන්ධ පිළිබඳව තිබෙන අඥානය ඒකත් ප්‍රහාණය වෙනවා. මේ අතීත අනාගත දෙක පිළිබඳව තිබෙන අඥානය ප්‍රහාණය වෙලා නැහැ. ඒ නිසා මේ අය මොකද කරන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනඤ්ඤාභි සංඛාර කියන මේ තුනම රැස් කරගන්න. මේ ඔක්කොම සිදු වෙන්නේ කොහොමද? අර අවිද්‍යාව නිසා. අන්න මේ අය පුඤ්ඤ අපුඤ්ඤ ආනන්ද කියන තුන් ආකාරම සංස්කාරයන් එකතු කරගන්න. ඉතින් සංස්කාර එකතු වුණාම ඊළඟට විඥානය ආදි වශයෙන් ජරා මරණ ආදී මහා දුක්ඛ ස්කන්ධයක් එකතු මේ අතීත වර්තමාන දෙක අතීත වර්තමාන දෙකම එකට අරගෙන මේ පිළිබඳව තිබෙන අඥානය නිසා සිදුවෙන දේ තමයි ඊළඟට ඉදප්පච්චේතා සවටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඤ්ඤා. ඉදප්පච්චේතා කියන්නේ මේ අවිද්‍යාව නිසා සංස්කාරය වෙනවා. සංස්කාරය නිසා විඥානය මේ විදිහේ ප්‍රත්‍යවීම තමයි ඉදප්පච්චේත. පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඤ්ඤාය. මේ හේතුඵල ධර්මයන් පිළිබඳව අඤ්ඤායයි පවතින. පංච උපාදානස්කන්ධය කියන්නේ අනිත්‍ය වූ ඇති වෙන නැති වෙන හේතුඵල ධර්ම පරම්පරාව. මේ හේතුඵල ධර්ම પરම්පරාවක් බව දන්නේ නැහැ. අන්න එතන අඥානයි. හේතුඵල ධර්ම પરම්පරාවක් පිළිබඳව නොදන්න අය අඥානය නිසා ඒ අය මොකද කරන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන මේ සංස්කාර තුනම රැස් ඒව රැස් කළාම සංස්කාර සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම ඒ විදිහට දිගටෝම මෙන්න මේ විදිහටයි අවිද්‍යාව නිසා සංස්කාරයන් ඇති වෙලා මේ සංසාර ගමන දිගින් දිගටම යනවා. ඊළඟට අවිද්‍යාවේ ප්‍රහාණ අවිද්‍යායත්තේ වාසේත විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා කියනවා. මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති කර දැමීමෙන් සංස්කාරයන් නිරෝධ වෙනවා. සංස්කාරයන් ඇතිවීමට හේතුව තමයි අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාව නැති කර දැමීමෙන් සංස්කාරයන් නැති කර දැම්ම වෙනවා. අවිද්‍යාව නැති වෙන්නේ විද්‍යාම හේතු කොටගෙන. විද්‍යාව කියන්නේ ප්‍රඥාව. දැන් උපමා හැටියට ගත්තහම අවිද්‍යාව අන්ධකාරය කියුවානේ. ඒ අන්ධකාරයට විරුද්ධ ධර්මය තමයි ආලෝකය ප්‍රඥා. විද්‍යාව කියන්නේ විද්‍යාව නැමැති ප්‍රඥාවෙන් අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කර දමන්නට ඕන. අර බාමරී කියන බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව ප්‍රශ්නයක් මේ අවිද්‍යාව පිළිබඳව. තෙන්දි බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිජ්ජා මුද්ධාතේ ජානාහි විජ්ජා මුද්ධාදී පාතිනි සද්ධා සති සමාධි ඡන්ද විරේන සං මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා අවිද්‍යාව මුදුන හිස කියලා තේරුම් ගන්න. කලිනුත් කියවනේ මේ අවිද්‍යාව කියන්නේ හිස කියලා. අවිද්‍යාව කියන්නේ හිස. විද්‍යා මුද්ධාදිපාදින. විද්‍යාවෙන් තමයි මේ අවිද්‍යාව කියන්නේ හිස පලා දමන්නේ විනාශ කරන්නේ. නිකන් නෙමේ හැබැයි. හද්දා සති සමාධියේ ඡන්ද මිදීන සංගතා. ශ්‍රද්ධාව, සතිය, සමාධිය, වීරිය ඡන්ද කියන එක ගත්තාම අපේ මේ ඉන්ද්‍රිය ධර්ම පහ තමයි මෙතන අදහස් වෙන්නේ. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ නිසා තමයි මේ විඥානමති රහත් මාර්ග ඥානෙ පහළ වෙන්නේ. ඒ රහත් මාර්ග ඥානයෙන් තමයි සම්පූර්ණයෙන්ම අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ. එනා සද්ධාදී ඉන්ද්‍රියන් මෝරවා ගැනීමෙන් රහත් මාර්ගයේ ඥානය පහළ කර ගැනීමෙන් මේ අවිද්‍යාව විනාශයට යනවා ප්‍රහාණයටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ප්‍රධාන වශයෙන් තමයි රහත් මාර්ග ඥානයෙන් අවිද්‍යාව ප්‍රහාණය වෙන කියනවා කියලා දේශනා නමුත් සෝවාන් මාර්ග ඥානයේ ඉඳලම අවිද්‍යාව ප්‍රහාණය වෙනවා සම්පූර්ණයෙන් නෙමෙයි. ආශෝවාන් මාර්ග ඥානයදී ඒ සක්කා දෘෂ්ටි ආදී සංයෝජනයන් ප්‍රහාණය වෙන අතර මේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ අපායගාමී ශක්තිය ගොරෝසු ටිකක් ප්‍රහාණය වෙනවා. ඒකට සෝවාන් මාර්ග ඥානයේදී ඒක දේශයකින් යම් කිසි කොටසක් ප්‍රහාණය වෙනවා අවිස්සාව. ඒ ප්‍රහාණය වීම නිසා තමයි ಜಾති හතකට එහා යන සේරම පංච උපාදානස්කන්ධයෙන් නමතියි. ඊළඟට සතරදාගාමි මාර්ග ඥානයේදී තවත් කොටසක් ප්‍රහාණය වෙන අවිද්‍යා තෘෂ්ණාව. එක්කමරයි කාම ලෝකෙට එතෙනි මෙහාට ඇති වෙන පංච උපාදානස්කන්ධ පිළිබඳව අවිද්‍යා තෘෂ්ණා දෙක ගොරෝසු හරි. සතරදාගාමි මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. ඊළඟට අනාගාමි මාර්ග ඥාණයෙන් තවත් කොටසක් ප්‍රහාණය අනාගාමී වුණාම නැවත කාම ලෝකයට එන්නේ නැහැනේ. ඒ නැවත කාම ලෝකයට එන්න තියෙන අවිද්‍යා ශක්තිය අවිද්‍යා කෘෂ්ණාදකේ ශක්තිය අනාගාමි මාර්ග ඥාණයෙන් ප්‍රහාණය කරනවා. එතකොට මේ සෝවාන් සතරදාගාමි අනාගාමි කියන මාර්ග ඥාන තුනේදීම මේ අවිද්‍යා තෘෂ්ණාදීන්ගේ මේ ගොරෝසු ගොරෝසු ටික ටික ප්‍රහාණය වෙනවා අන්තිමට රූප රාග අරූප රාග මානෝද්ධාච අවිද්‍යා කියන පහම ඉතිරි නැතුව ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥානය ඒ නිසායි රහත් මාර්ග ඥානයේ විද්‍යා කියන්නේ රහත් මාර්ග ඥාණයෙන් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා කියලා කියනවා. ඉතින් පින්වත්නි දැන් සෑහෙන කාල වේලාවක් මේ පිළිබඳව විස්තර කළා. මේට වැඩි කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඩිංගක් ගැඹුරු ගතියෙන් යුක්ත මේ අවිද්‍යාව මුල් කොටයි අද මේ ධර්ම දේශනාව කරන්නට යෙදුනේ. මේ කරුණ තේරුම් අරගෙන කටයුතු කරලා හිතන් ප්‍රතිපත්ති පුරල යම් දවසක ඒ අවිද්‍යාදී ප්‍රහාණය කිරීමෙන් ඒ ශාන්ත ප්‍රණීත උතුම් අමා මහ නිවන් තප අවබෝධ කර ගැනීමට හැමදෙනාම වීර්යය වඩන්නට ඕන